තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපේ හාමුදුරනේ වංශය අර චන්ද්‍රවිමල හාමුදුරේ එහෙම ළඟින් ආශ්‍රය කරලා තියෙන නිසා අර උතුරු වඩින්නාව කියන්නේ අපේ හාමුදුරනේ ලංකාවේ ගමක් නේද? එතකොට ලංකාව. එතකොට අපේ හාමුදුරනේ ඒකේ මේ ඒ කියන්නේ රෙෆරන්ස් එක ඒ කියන්නේ ඒ කතා කොහෙද අපේ හාමුදුරනේ චන්ද්‍රවිමල හාමුදුර හොයාගෙන තියෙන්නේ? මේවා මං හිතන්නේ සමහරට අට කතාවකින් වෙන්න ඇති ගන්න ඇති. නායක හඳුරු ගොඩක් මේ කතා ප්‍රවෘත්ති සඳහන් වෙලා තියෙන අට කතාවල තියෙනවා. දැන් අට කතා ලියවෙනකොට ලංකාවේනේ අට කතා ලියන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉඳලා අට කතා සම්ප්‍රදාය තුන අට කතා කියලා කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කළ දේ තවදුරටත් විග්‍රහ කිරීම. දැන් බුදුහාමුදුරෝ කෙලින්ම භික්ෂුන් වහන්සේලාට කියන දේ උන්වහන්සේලාට තේරෙන්නේ නැත්නම් උන්වහන්සේලා කියලා සරියුත් හාමුදුරන්ගෙන් මහා කච්චායන හාමුදුරන්ගෙන් අහනවා. විශේෂයෙන් මහා කච්චායන හාමුදුරන්ට තිබිච්ච අග්‍රතනතුර තමයි සංක්ෂිප්තව දෙසූ කාරණේ විස්තරණය කරලා මේ පැහැදිලි කිරීමේ හැකියාව. එතකොට ඒ කියන්නේ අර්ථකතන. ඒ ඒ සරල එක කාරණයක් කිව්වහම ඒකට අර්ථ දැක්වීමේ කෞශල්‍ය. ඉතින් ඒ නිසා මේ මහතෙරුන් වහන්සේලාගෙන් මහරහතන් වහන්සේලාගෙන් තමයි මේ අර්ථ කතා. අර්ථ කතා කියලා කියන්නේ ඒක අර්ථ දක්වනවා, පැහැදිලි කරනවා කියන්නේ. ඒ සම්ප්‍රදාය ආවේ. එතකොට තුන්වෙනි ධර්ම සංගායනාන් පස්සේ ලංකාවට මේ ධහම ගේනකොට ත්‍රිපිටකය විතරක් නෙවෙයි මේ අර්ථ කතන ක්‍රමය මිහිඳු මහරහතන් වහන්සේ අරගෙන ආවා. එතකොට ඒ ක්‍රමය මත තමයි අර්ථ කතන පැහැදිලි කළේ. ඊට පස්සේ බැමිණිත්‍යාසාය කාලේ සාගතය කාලේ මේවත් ග්‍රන්ථාරූඪ කරාට පස්සේ ඊළඟට දෙවනුව මේ අර්ථ කතා ග්‍රන්ථාරූඪ කරන්නට පටන් ගත්තා. එතකොට මේවා සිද්ධ වුණේ ලංකාවේ. ඒ ලංකාවේ සිද්ධ වෙනකොට ඒ යතිවරයන් වහන්සේලා අර අතීතයේ ගෙනාපු සම්ප්‍රදායට පටහැනි නොවන ආකාරයට කරුණු පැහැදිලි කිරීම සඳහා ලංකා සමාජයේත් දැන් මේක ඉදිරිපත් කරන්නේ ඒ නිසා ලංකාව ඇසුරේ සිද්ධ වෙච්ච ඉතිහාස ප්‍රවෘත්තිද ඊට සම්බන්ධ කතා ප්‍රවෘත්තිද මේකට ඇතුළත් කරලා කරුණු පැහැදිලි කරන දැන් මේ අපි කියනකොට අපේ අත්දැකීම් කියන්නේ අන්න ඒ වගේ එතකොට ඒ නිසා අට කතාවල ගොඩාක් තියෙනවා ලංකා ඉතිහාසය සහ ලංකාවේ සිද්ධ වෙච්ච යම් යම් සිදුවීම් ප්‍රවෘත්ති. එතකොට ඒ අට කතා වලින් තමයි නායක හඳුරු ගොඩක් මේ මේ ත්‍රිපිටකයේ තියෙන ඒවාට අමතරව ගත්තු දේවල් අට කතා වලින් තමයි අරගෙන සටහන් කරන්නේ. එහමයි ප්‍රාන්තර ඔබ වහන්සේට බොහොම පිං පැහැදිලි කිරීම වලට තෙරුවන් සරණයි ප්‍රාන්තරයි. අවසරයි.